සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타මත්ම ඕනෑකමෙන් ඊ타මත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. එහෙම ඊ타මත් හොඳින් මේ දේශනාව ශ්‍රවණය කළොත් අපි හැමදෙනාම ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා ධර්මඥානයක් පහළ කරගන්නට පුළුවන් වෙයි. පින්වතුනි අතීතයේදී ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙයි. අපිත් මිනිස්සු වෙලා ඉඳ ඇති. ඉඳලා තියෙයි. ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ සද්ධර්මයේ තුල අපි නොයදුණු නිසා අපි හැමදෙනාම තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ සසරේ මේ අත දුවනවා සැරිසරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ මේ ඇත දුවන සැරිසරන මේ සසරෙදී තම තමන්ට ඇඟලේ කිරිකල්ල පෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කළ පෝෂණය කළ පියාඹල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි මරුණු වෙලාවේදී අඳපු කඳුළු එකතු කළා නම් සිව් මහා සමුද්‍ර ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ දීර්ඝ සංසාරේ එනකොට අපි වැඩිමනක්ම ලබලා තියෙන්නේ මනුෂ්‍යාත්ම වලට වඩා සතර පා උපත්ති. එයින් ත්‍රිසං ආත්මවල ඉපදුණු වෙලාවේදී මස් පිණිස මරන්ට ගැලසින්දිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි අතපය හතරම නැතුව පිළෙක් වෙලා ගෙවුණු ජීවිත ඇස් දෙක මන්ද වෙලා ගල් මුල් වල පය හැපි හැපි ඒ මේ ඇත හිටපු ජීවිත ඒ වගේම ජීවත් විද්දම පණුව ගහලා හොරි කුෂ්ඨ හැදිලා ජීවිත අවසන් වෙච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒව පේන්නේ ඒ නොපෙනෙන නිසා අපිට අද ඒවා ගැන හැඟීමක් නැ දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ සසර දිගයි අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා දේශනා කරනකොට අපිට හිතෙන්නේ මේක එහෙම වෙන්න බෑ කියලා. මොකද මුහුදේ වතුර ගොඩක් තියෙනවනේ. අපිට හිතෙන්නේ ටිකක් බය කරලා පෙන්වන්න හදනවා, බර කරලා පෙන්වන්න හදනවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නටවත් බොරු කියන උත්මයක් නෙමෙයි. සසර එච්චර දිග නිසාම සසර එච්චර දුක් විඳ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භවයෙන් අපිට භවාවර්ණයක් තියෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි භවයෙන් වැහිලා නොපෙනෙන අතීතය ගැන කවර කතාද භව ආවරණයක් නැති මේ ජීවිතය තුල ඇස් ඉදිරිපිටට හම්බ වෙන දේව දූතයේ බඳු ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන අරමුණු වලත් අපිට හැඟීමක් නැතිකොට අපිට පෙනීමක් නැතිකොට භවයෙන් වැහුණු දෙයක් වෙනවා පෙනීම ගැන නොපෙනීම ගැන කවර කතාවද? ඉතින් මම මෙතනදී මේ පින්වත් සියලු දෙනාටම ගොඩාක් වටිනා හා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මේ ටික හොඳට අහන්න ඕනේ. ඒ නොපෙනෙන භවයේ පැත්තකින් තබන්න. අනාගතයේ නොපැමිණි දුකත් පැත්තකින් තබන්න. උපන්න දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් මනුස්ස ලෝකේ මේක ඒ වගේම සුගතියක්. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකෙක අපිට කායික මානසික මොනතරම් හිත වේදනා කායික දුක් වේදනා පීඩාවන් ඇති වෙන්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ජීවිතේකත් දෙමව්පියෝ සහෝදර ඥාති හිතයිසින් නැති වෙච්ච දුක තමන් ඉදී අය වෙනවීමෙන් හෝ ඒ අය ඉදී අපිට වෙනවීමෙන් හෝ දුක් විඳින්න වෙන දවස එනවාම මහා මොහොතේ වතුර ගොඩාක් තියෙයි එක දෝතක් අරගෙන බිව්වහම ලුණු රහයි කියලා තේරෙනවා පෙනෙනවා ඒ වතුර දෝත අපිට මින්මක් වෙනවා මුළු ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු මුලින් මැදින් අගින් තැන් තැන් වලින් බීලා බලන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති පැමිණි නොපැමිණි අනන්ත පරිමාණ සංසාර සාගරයෙන් මැනගන්න. ඒ වගේමයි මොනතරම් සැපදායක සුවදායක වටපිටාවක් තිබුණත් හිටියත් මොන මට්ටමේ නිලතලයක් දරුවා ඔබෙත් මගේත් ජීවිතයේ මාස 1200යි බුදුරජාණන් වහන්සේ අරප සූත්‍රයේදී පෙන්වනවා යෝ චිරං ජීවතිසෝ වසසතං අප්පමාදීයෝ යම් කිසි කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා නම් ඒ ගොඩාක් කල් ජීවත් වෙනවා කියන කෙන අවුරුදු 100ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි. අඩු හෝ වැඩි වෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා. දවස් 30 දවස් වලින් ගත්තොත් දවස් 36000ක් ජීවත් වෙයි. මාස ගත්තොත් 1200ක් ජීවත් වෙයි. අර්ධ මාස ගත්තොත් 2500ක් ජීවත් වෙයි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි. මහණෙනි ඕනම් මම මවගේ කිරි උරා බොන කාලේ ඉඳලම ඒ ටිකත් එකතු කළා. කන බත් තෙල් ගණනක් කියන්නම් ඕනම් පුද්ගලයේ බත් තෙල් 72000යි. මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය. ආපස්සට හැරිලා බැලුවොත් අවුරුදු 100ක් එහා පිටිපස්ස හැරිලා බැලුවොත් ඒ කාලේ කවුරුවත් දේශයකට පෙනෙන්නේ නැහැ. තව අවුරුදු 100ක් ගිහිල්ලා මේ පැත්ත හැරිලා බැලුවොත් මේ ඔබ මම අපි කවුරුවත් ඉන්න එකක් නැහැ. මේ නිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකය කියලා කියන්නේ తాවකාලිකව අම්බලමක් වගේ. කිසිම කෙනෙකුට නොකිය නොදන්නවා ආවා කිසිම කෙනෙකුට නොකිය නොදන්නවා අපි යනවා. අපි දක්ෂ වෙන්නට ඕනේ මසසට පෙනෙන දේට වඩා ලෝකෙ වැඩි පැනසට ප්‍රඥාව නැමැති ඇසට පෙනෙන දේ අන්න ඒ බව තේරුම් අරගෙන අවුරුදු 50ක 60ක ජීවිතයට මේ ජීවිතේ විතරක් ඇත්ත වෙන්න නොදී මේ ජීවිතෙට විතරක් තනි වෙන්න කොටි වෙන්න නොදී ඒට එහාට ගිය නුවණක් ඇති කරගන්න නුවණකින් දකින්න පුළුවන් කමක් ඇති වෙන්න තෝරන්නේ මේ භෞතික ලෝකයේ තුල භෞතිකත්වයේ පමණක්ම ඇත්ත වෙන්න දෙන්න එපා ඒ ඇත්ත කොච්චර කාලෙද කියන එක තමයි මම මතක් කළේ දවස් 36000 නැත්නම් මාස 1200යි. ඒ මාස 1200 එනොත් මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න තියෙන වටපිටාව නැත්නම් සද්ධර්මයේ තියෙන වටපිටාව අපිට ඉන්න තියෙන තව කොච්චර දවස්ද මාස 1200 මාස කීයක් ගෙවිලාද? දවස් 36000න් දවස් කීයක් ගෙවිලාද කියලා බැලුවොත් කෙනාට තව බොහොම ටික කාලයයි තියෙන්නේ. ඒ නිසා හැම දිනම හොඳට බුද්ධිමත්ව නුවණැතිව කටයුතු කළා. තමන්ගේ මේ ජීවිතයට පිහිටක් උපකාරයක් කරගන්න කියන කාරණාවත් මුලින් මතක් කරනවා. අප්පකේසු මිනිසේසු යේ ජනා පාරගාමිනෝ අර්ථයන් ඊතරා පජා තීරණේ වමදාති. මිනිස්යන් අතර බොහොම ටික දෙනයි සසර පරතරකට යන්නේ පරතරක් වන්නේ. අර්ථයන් ඊතරා පජා අනිත් අනිත් සියලුම ප්‍රජාව තීරමේ වන්ධාවති මෙතරම දුවනවා මෙතරම ඇවිදිනවා සැරිසරනවා ඉතින් ඒ නිසා සසර පරතරක් වෙන කෙනෙක් වෙන්නට ඕනේ පින්වත්නි මම මතක් කළොත් යම් කිසි කෙනෙක් ළඟ කෝටි ගණනක් වටිනා මැණිකක් තියෙති. මැණිකේ වටිනාකම සමහර විට මිල කරන්නත් බැහැ. නමුත් මේ තරම් වටිනා මේ මණික තියෙන්නේ වටිනාකම නොදන්නා නොදකින නොදරුවේ කතේන ඒ වටිනා වස්තුව එයාගෙන් අයින්කරන්ඩ වියදම් වෙන්නේ 750ක් රුපියලක් වගේ දෙයක්. චූටි දෙයක්. 750ක රුපියලක ටොපියක් සීනි ගෝලයක් අරගෙන මේ බලන්න පුතේ මේක කොච්චර රහයිද කියලා කටෙත් ටිකක් ගාලා පෙන්නුවොත් මේක අරගෙන ඕක දෙන්න මගේ පුතේ කිව්වොත් අනිවාර්යයෙන්ම නදුරුව දෙනවා. ඇයි අතීතයෙන් දේ වටිනාකම තේරෙන්නේ නැහැ. කටේ ගෑවිච්ච දේ වටිනවා කියලා තේරුණා. ඒ නිසා. නමුත් ඔය මැණික කෝටි ගාණක් වටිනවා. වටිනාකම දන්න කෙනෙක් අතේ තිබුණා. ඒ වගේ සුළු දෙයකින් රවට්ටලා එයාගෙන් ඒක ගන්න හම් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතෙන් ඒ වටිනා දේ අයින් කරන්න බෑ. පවත්තලා. ඒ වගේ මම උපමාවක් කළේ මේ ලෝකේ රත්නයන් අතර වටිනාම රත්නයක් තමයි තුනුරුවන් කියලා කියන්නේ. ඒ තුනුරුවන් වැඩේ ඉන්නේ තුනුරුවන් කියන්නේ ඒ තුනුරුවන්ගේ වටිනාකම නොදන්න අය ළඟ නම් ඒ අයගේ ජීවිත වලින් තුනුරුවන් අයින් කරන්ද ධර්මයේ සිසිලස සෙවණේ ජීවිතෙන් අයින් කරන්ද 750 රුපියලක් වගේ චූට දෙයක් විතරයි අවශ්‍ය. ඇහැට පෙනෙන ප්‍රේමනාප රූපයක්, කනට ඇහෙන හොඳ ශබ්දයක්, නාසයට ඇහෙන හොඳ දැනෙන හොඳ ගන්ධයක්, දිවට හොඳට රසක්, කයට හොඳ ස්පර්ශයක් තිබුණා නම් පොඩි ළමයෙකුට සීනි බෝලයක් කටේ දිවේ ගෑවා වගේ ඒ ඇති. එයාට තුනුරුවන් කියන්නේ කවුද කියලා හොයන්න ඕනෙත් නෑ, ධර්මය කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනෙත් නෑ. ඇයි තියෙන දේ වටිනාකම පේන්නේ නෑ, දැනෙන්නේ නෑ. නමුත් කටේ දිවේ ගෑවිච්ච දේ අත්දැකීම රහත් වෙන නිසා එයා තුනුරුවන් හෝ ධර්මය ගැන බලන්නේ අර පංචකාම ගුණ ධර්මයන් කෙරෙහිම යොමු වෙලා ඉන්නවා. නමුත් අනවරාගෝ මේ සංසාරයෙන් තෙරක් කෙලවරක් නොපෙනෙන මේ සසරින් එතර වී ගන්න තියෙන එකම තොටුපොළ නේද මට ලැබිලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්මයේ තියෙන ඊ타මත්ම වටිනා ක්ෂණ සම්පත්තිය නේද මට වැටලා ලැබිලා තියෙන්නේ. ලෝකේ මිල කරන්න බැරි සසරෙන් එතර කරවන පාර ලැබිලා තියෙන පාර පෙන්නන තුනුරුවන් අද වැඩ ඉන්නව නේද කියලා තුනුරුවන්ගේ වටිනාකම තියෙන ජීවිතයකට වටිනාකම දැනෙන ජීවිතයකට ඒ පංචකාමයන්ගෙන් නවත්තන්න පුළුවන් කමක් වෙන්නේ සසර හොරුව නිසා කෙලෙස් ගතිය නිසා කාමාදී අරමුණු වලට අහු වුණත් එයා ඒ තුල මොසපත් වෙන්නේ නැවතත් නැවතත් නැගිට නැගිට හෝ සසරින් පරතරක් සසර කෙලවරකට යන්න තුන්රුවන් පිහිට සරණ කරගෙන වීර්යවන්ත වෙන උත්සාහවත් වෙනවා. ඉතින් ඒ බඳු පිරිසක් දිහි වේවා කියන සත් අදහසින් මම මේ දේශනාව ධම් කරුණ ටික ඕගලන්ට කියලා දෙන්න. ධම්මපදයේ තියෙන ගාථා රත්නයක් තමයි මම මාතෘකාව වශයෙන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගං ජාගරතෝ රත්ත්‍රින් නින්ද යන්නේ නැති කිනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. දීගං සම්පස්ස යෝජනා. ගොඩාක් මහන්සි වෙච්ච විහෙස වෙච්ච විඩා වෙච්ච කෙනාට යොදුන ගොඩාක් දිගයි වගේ තේරෙනවලු. දීගෝ බාලන සංසාරෝ නුවණ නැති අනුවන කෙනාට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ගොඩාක් දික් වූ සසරක් එක්කව දීර්ඝ සසර ගමනක් යන්ට සූදානම් නොවේ. මේ ජීවිතයේදීම තම තමන්ගේ නිවීම, තම තමන්ගේ නිදීම හදාගන්නට හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි විශේෂ දහම් කරුණු ටිකක් මතක් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මයේ සද්ධම්මං අවිජානතං සද්ධර්මයේ නොදන්නා වූ නා කියලා මතක් කළා. මොකද්ද සද්ධර්මයේ නොදන්නවා කියලා කියන්නේ? මොකද්ද මොන ධර්මයක් නොදැනීමෙන්ද බාල වුනේ මොන ධර්මයක් වැටහීමෙන්ද පඬිත වෙන්නේ ඒ තමයි මේ දුක් නැති කරන මාර්ගය නැත්නම් ආර්ය ශ්‍රාංග මාර්ගය පිළිබඳව අවබෝධයක් නැතිකමයි සසර ගොඩාක් දික් වෙන්න හේතුව මේ ආර්ය ශ්‍රාංග මාර්ගය පිළිබඳව යථා භූත ඥානය ඇතිකමයි එසේ නුවණ ඇති කරගෙන ඒ ප්‍රතිපදාව යෙදෙන තමයි සංසාරයේ කෙටි වෙන්න හේතුව. ඒ නිසා මං ජීවිතයට සම්බන්ධ වෙන ආකාරයට වෙනත් පරයයකින් පරයයකින් ක්‍රමය. ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වූ ඥාන දර්ශනයේ කෙටි කළා කැටි කළා අරගෙන මම මේ ආර්ය මාර්ගය දේශනා කරන්නම්. ඒක කියවුණු ගොඩාක් ගැඹුරු නුවණෙන් හිතිය යුතු දර්ශනයක්. එතනදී ආර්ය ශ්‍රාංක මාර්ගයේ දුක් නැති කරන මාර්ගය මුලතම තියෙන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක තියෙන්නේ නුවණ නැත්තම් ප්‍රඥාව වර්ධනය කර ගැනීම වැඩි දියුණු කර ගැනීමට ඇති කර ගැනීමට වායාම සති සමාධි උත්සාහය සිහිය එකඟකම කියන අංග තුන තියෙන්නේ අපි හැමෝගෙම චිත්ත සමාධිය නැත්තම් හිතේ එකඟකම සංසුන්කම සංහිඳියාව ඇති කර ගැනීමට වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන තියෙන්නේ කායික වාචසික සංවරය ඇති කරන සීලය. එතෙන්දී ඉස්සෙල්ලාම අපි මොන තැන දක්වා යා යුතුද දුක් නිවීම සඳහා මොකද්ද කටයුත්තේ කියන කාරණාව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අසා දැනගත යුතුයි. එක සුත්තමේ ඥාණයෙන් ලබාගත යුතුයි. එසේ අසා දැනගත්තා වූ ධර්මය දැක ගැනීම සඳහා තමන් තුලින් ඊට පස්සේ ප්‍රතිපදාවක් පූර්ණය කට යුතුයි. ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සීලයක පිහිටලා සතිපට්ඨානෙ උදව් කරගෙන හිත සමාධිය ඇති කරගෙන අන්න අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් Tamanට ලැබුණු නුවණ දැක්මක් බවට පත් කර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඥාන දර්ශනය ලබාගත යුතුයි. ඒක මම තව එක ආකාරයකට ඉස්සෙල්ලා පෙන්නනවා. පෙන්නලා ඉවර වෙලා ඊට පස්සේ ආර්ය ශ්‍රාණික මාර්ගේ නැත්නම් සීලයට පිටලා සමාධි වඩන ආකාරයත් සමාධි වඩලා මේ දර්ශනය දකින ආකාරයත් පැහැදිලි කරනවා. එතනදී මම මේ පින්වතුන්ට පොඩි උපමාවක් මතක් කරන්නම්. මේ සම්මා දිට්ඨිය උපවටස සම්මා දිට්ඨිය කියනකොට ඇත්ත ඇති හැටි දකින්න කියලා කියන්නේ වෙන කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ බාහිර විශ්වයේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. අපි තුලම කෙනා කෙනා තුලම හැමදාම පැවතුණු පවතුන ඒත් අපි නොදන්න අපේ ජීවිතයකම ඇත්ත. අපේ ජීවිතයේ අපේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආයතන හය පවත්වනකොට මේ තුල තියෙනවා විඥානය සහ ප්‍රඥාව කියන ධර්මතා දෙකක ක්‍රියාකාරීත්වය. අසරලව කියලා දෙන්නම්. විඥානය කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන වලට හම්බ වෙන අරමුණු දැනගන්න කම. ඇහැට හම්බෙන රූප දැනගන්නකොට ඒකට කියන චක්කු විඥාණයෙන් නිමෙයයි. චක්කු විඥාණයෙන් දැනගන්න. කනට ඇහෙන ශබ්ද සෝත විඥාණයෙන් දැනගත්ත කියලා විඥාණයෙන් දැනගන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ ඇහැ කන දිවනාස ශරීරයෙන් මේ පංචේන්ද්‍රයන් හරහා දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නුවණක්. ප්‍රඥාව නැමැති ඇසින් තමයි ඒක දකින්න ඕනේ. මෙන්න මේ සසර දුක් අවසන් කරන නිවන නිරෝධය නැත්තම් නිවන ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ පංචායතනයට ගෝචර වෙන්නේ නැහැ. පංචායතනයෙන් දැනගන්න දැකගන්න බෑ. මේ ලෝක නිරෝධය නැත්තම් දුක්ඛ නිරෝධ වූ නිවන හැම වෙලාවෙම හසු වෙන්නේ හමු වෙන්නේ ගෝචර වෙන්නේ ප්‍රඥාවටයි නුවණටයි. ඒකට කියනවා නිරෝධේ ඥානය කියලා. කෙනෙකුට ඒ ප්‍රඥාව නුවණ නැති වුණොත් එයාට ඉතුරු වෙන්නේ විඥානයේ අත්දැකීම විතරයි. ඒ කියන්නේ ලෝකයේ අත්දැකීම විතරයි. එයාට කවදාවත්ම නිවන් දකින්න නමුත් මිනිස්සෙක් කියලා කියන්නේ Taman තුල නැති ඒ ප්‍රඥාව කල්යාණ මිත්‍රයෙන් ලබා ගන්න පුළුවන් කම. මම ওই කියපු කරුණ තේරුනේ නැහැ. මම ඒක සරල උපමාවක් හරහා ඕගලන්ට එකින් එක පැහැදිලි කරලා දෙනවා දැන් ඈ. අපි එහෙම කියන ගම උපමාවක්. කුලඟ ගෙවල් වල සීත කරලා තියෙනවා. මේ සීතකරණේ දොර ඇරියාම ඇතුළත බල්බ් එකක් පත් වෙනවා. ඇතුළත තියෙන ද්‍රව්‍ය කරමනා අපිට පේනවා. ආලෝකමත්. දැන් ඒ දොර ඇරියාම සීතකරණ ඇතුලේ ආලෝකමත් බව පෙනෙන්නේ අපිට විඥානේ. චක්කු විඥානය. ඒක දකින්න අමුත් ප්‍රඥාවක් ඕනේ ඕනම කෙනෙකුට පේනවා ඇරියම ආලෝකමත් බව. ඊට පස්සේ මේ සීත කරන දොර වැහුවොත් දොර වහනවත් ලයිට් එක නිවෙනව දෙක එකට දෙන්නේ. දොර වැහෙන නිසා ලයිට් එක නිවෙන බව මාසසට පෙනෙන්නේ නැහැ. හැබැයි ඒක පෙනෙන්නේ නුවණට. අපි කියමු කෙනෙකුට නුවණ කියන එක නැත්තම් ප්‍රඥාව නැත්තම් සීත කරන දොර අරපු වෙලාවේදී ඒකේ ආලෝකය තියනවා කියලා කියුණා. හැබැයි දොර වහනකොටම ඒක නිවෙනවා කියන එක දකින ප්‍රඥාව නොයදුනොත් පැත්තකට ගියාමත් එයාට සිහි කරන්න ඉතුරු වෙන්නේ ඇහෙන් දැකපිටි අත්දැකීම විතරයි. විඥානයේ අත්දැකීම විතරයි. දැකපු දේ සිහි කරනකොට නුවණින් දැක්ක යුතු ලයිට් එක නිවිල නැති බව දකින නුවණක් නැති වෙනකොට එයාට දැනෙන්නේ තාම දැකපු දේ තියනවා වගේ. ඒ කියන්නේ තාම සීතකරණේ ලයිට් එක පත් වෙලා තියෙනවා වගේ තේරෙනවා. යම් වෙලාවක ආ තියෙනවද නැද්ද කියලා බලමු කියලා බලන් අපි ආපහු ඇවිල්ලා දුර ඇරියොත් මොකද වෙන්නේ? අර මෝඩකම ඔප්පු වෙන විදිහටමයි තියෙන්නේ. ආයෙත් දොර ඇරපු නිසාම පත් වෙනවා. අපේ මෝඩකම ඔප්පු වෙනවා. ආ මේ මං කියේ පත් වෙන කියලා මේ පත් වෙලාමයි තියෙන්නේ. තිරසංගත සත් මිනිස්සුන්ට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. විඥානීය අධ්‍යක්ීම නිසා විතරයි. ඒ නිසායි තිරසංගත සත්තුන්ට ඔන්නෝයි සිද්ධි වෙලා තියෙන්නේ. තිරසංගත සතේ කැඩපතකට එවුණු තමන්ගේ ඡායාව වැටෙනවා. ඡායාව හොඳට පේනවා දැන් විඥානීය අධ්‍යක්ීම තමයි තිරසංගත සදාකත් තියෙන කන්නාඩියට වැටෙන ඡායාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බලන්න පුළුවන් ওই කුරුල්ල එහෙම කොටනවා දැකලා ඇති තියෙනවා. අහකට යනකොටම එයා එතනින් අහකට යෑමත් කණ්ණාඩි ඡායාව නැතිවීම දෙක එකට වෙනවා. නැති වුණාට නැති වෙන බව දකින ප්‍රඥාව නොයදෙන නිසා නැති වෙන බව විඥාණයෙන් දැක ගන්න බෑ. ඒක දකින්න වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාව නොයදෙන නිසා දැකපු දේ සිහි කරන්නත් පුළුවන් නිසා ඒ සතා පැත්තකට ගිහිල්ලා දැකපු දේ සිහි කරනකොට ඒක නැතිවීමේ නුවණ නොයදුන් නිසා එයාට තේරෙන්නේ දැනෙන්නේ දැකපු දේ දැකපු කෙනා තාම ඉන්නවා වගේ. ඒ හින්දා බලන්න කියලා ආපහු කණ්ණාඩිය ගාවට ආවොත් ආයෙත් ඔප්පු වෙන්නේ තමන්ගේ මෝඩ මනසමයි ආයෙත් කණ්ණාඩියේ ඉන්නවා වගේ. ආයෙත් අහකට යනකොටම නැති වුණාට ආයෙත් Nirodha ඥානෙ එයාට යෙදෙන්නේ නැහැ. ඇහෙන් බැලුවත් තව කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවත් තව කෙනෙක් ඉන්නවා. හිතෙන් හිතනකොට දැක්කපු කෙනා ඉන්නවා වගේ බලනකොට හිතපු කෙනා ආපහු පේනවා වගේ තමයි පේන්නේ තේරෙන්නේ. ඒ විදිහටමයි ප්‍රඥාව නොයදුණු සීතකරණේ ආලෝකය ඉවත් වෙනකොටම දොර වැහෙනකොටම ආලෝකය නැති වෙනවා. නමුත් නැති වෙන බව දකින නුවණ නොයදුනොත් එයාට ඇති බවමයි තියෙන්නේ. ඒ ඇති බව නිසා මහපව බලන් දැවෙලා බැලුවොත් ආයෙත් පේන්නේ තමන්ගේ මෝඩකම ඔප්පු වෙන විදිහටම. හිතින් හිතුවත් ඇහෙන් බැලුවත් මේ සීතකරණේ නිවිච්ච වෙලාවක් එයාට හම්බෙන්නේ නෝන නැති කෙනාට. රෑ දවල් දෙකේම හැම වෙලාවෙම මේ ලයිට් එක පත්විච්ච කමකින්මයි එයාට තේරෙන්නේ දැනෙන්නේ. කිසි වෙලාවක ලයිට් එක නිවෙනවා. නමුත් හම්බ වෙන්නේ කන්නාඩි ඡායාව ඇතිවලා නැති වෙනවා. නමුත් හම්බ වෙන්නේ නැහැ ඒ වගේ නුවණ නැති කෙනෙක් හිටියොත් අපි කිව්වොත් සීත කරන දොර වහපු ගමන්ම ලයිට් එක නිවෙනවා කියලා කීයටත් එයා පිළිගන්නේ නැහැ. ඇයි එයාට දකින වෙලාවට පත්තු වෙලා වගේ පේනවා. අහකට යනකොට දකින නුවණක් නැහැ. සීත කරන දොර වහනකොට ලයිට් එක නිවෙනවා කියලා අපි කිව්වට අපේ වචන පිළිගන්නේ ඒ වගේ වෙලාවකදී අපිට වෙනවා මේක ලයිට් එක නිවෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි සහේතුකයි මේක කියලා සහේතුක බව ඔප්පු කරන්න වෙනවා එයාට. ඇදහිීමකින් ගන්න එපා. අහකට යනකොට මේ බල්බ් එක නිවෙනවා කියලා කියන්නේ නිකම් වචනයක් හින්දා නෙමෙයි. ඇත්ත ඇති හැටි වෙන එහෙම ධර්මතාවයක් කියනවා. ඒ නිසයි කියන්නේ. ඒක සහේතුකයි. මෙහෙ එන්නකො කියලා එකගෙන ගිහිල්ලා එයා ඉද්දිම සීත කරන දොර ඇරලා ඉන්නඳ වෙනවා. මෙන්න මේ බලන්න මේ දොර ආයෙන්නේ තියෙනවා එදෙන වර්ගයේ බොත්තමක්. මෙන්න මේ දොර වහනවා කියලා කියන්නේ මෙන්න මේ බොත්තම ටිකෙන් ටික මෙහෙම මෙහෙම එදෙනවා. එබුණු ගමම මේ බල්බ් එක නිවෙනවා. ආපහු දොර අරිනවා කියන්නේ බොත්තම එළියට එනවා. එතකොට බල්බ් එක පත් වෙනවා කියලා දොර ඇරලා තියෙද්දි අතින් අර බොත්තම උබල පෙන්වන්න වෙනවා. නැති නොවන අලලා දෙන්න වෙනව සහේතුක. මෙන්න මේ නිසයි මේක කියන්නේ කියලා. එතකොට එයාට ඇති බවක තිබුණත් අනුමානිත මේ හේතුව නිසා එහෙනම් මේක නිවෙනවා තමයි කියලා Nirodhi ඥානයේ හිතට නගා ගන්න පුළුවන්. එහෙම නොපෙන්නුවොත් කිසි දවසක මේ බල්බක නිවෙනවා කියලා ඇදහිම් මාත්‍රයකටවත් එයාව ගේන්න බෑ. තේරුණානේ? ඒ වගේමයි අපේ ජීවිතේ තියෙන කතාවක් තියෙන්නේ. ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ පංචින්ද්‍රයන්ට ගෝචර දේවල් ආරම්භය හිතින් කීින් කිරින් කරන්ට ලෝකෙ තුල ජීවත් වෙන්න අපි දන්නවා අපිට දක්ෂයි අපිට පුළුවන් ඒත් අපේ මත්තමට ලෝක නිරෝධී දුක්ඛ නිරෝධී නුවණ අපිට නැහැ ආයතන නිරෝධී අපිට නැහැ අපි කණ්ණාඩියකට ඉබුණා වගේ සීතකරන දොර ඇරියා වගේ ඇහෙන් රූපයක් දැක්කොත් රූපේ පෙනෙනවා. පෙනෙන දෙයට හිතෙන් කීම් කිපුමක් කරන්න පුළුවන්. අපි දැකලා එතනින් ගියාට පස්සේ අපි පෙනෙන දෙයින් ඇහැ අහකට ගැනීමත් වෙන අරමුණකට සම්බන්ධ වීමත් පෙරපසු නැතුව දෙක එකට වෙන්නේ. අපි වෙන අරමුණක් සිහි කරගන්නකොට වෙන දෙයක් දිහා දකිනකොටම ඉස්සෙල්ලා දැකපු ඇහත් රූපයත් අරමුණු දැනගන්න සිතත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් කවදාහවත්ම අපිට ඒක පේන්නේ අපි පැත්තකට ගිහිල්ලා දැකපු දේ අපිට සිහි කරන්න පුළුවන්. අපි දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙනවා. ඒත් අපි එතනින් අහකට යනකොට ඒක නැති වෙනව නේද කියලා දකින්න Nirodhi ඥානෙ අපිට නැති නිසා අපි සිහි කරනකොට හිතෙන්නේ දැකපු දේ සිහි කරනවා තාම තියෙන දේ සිහි කරනවා වගේ. දකින්නකොට සිහි කරපු දේ දකින්නවා වගේ. ඒ කියන්නේ ඔගොල්ලෝ ඉඳලා ආපු ගේ සිහි කරන්නේ ඔගොල්ලන්ට සිහි කරනකොට දැන් හිතෙන්නේ දැනෙන්නේ ඒ සිහි කරපු ගේ තියනවා වගේ. තියෙන හින්දා එතෙන්ට අපි යනවා හොයාගන්න. ගිහාම චක්කුම් පටිච්ච රූපේ චොප්පේ චක්කු විඥානං කියලා හැට රූප ගැටෙන හින්දාම චක්කු විඥානේ පහළ වෙලා ඒ අරමුණ පේනවා. ආ මේ තියෙන්නේ කියලා තිබුණු දෙයම හම්බ වෙනවා. ආපහු අහකට යනකොට දැකපු දේම තියෙනවා වගේ. අපිට හිතින් හිතුවත් ගෙවල් දොරවල් දුවා දරුවෝ ඉන්නවා, ඇහෙන් දැක්කත් ඉන්නවා. අපේ ලෝකෙ හිස් නෑ අඩු නෑ. කවදාවත් මේ ලෝක නිරෝධය පිළිබඳ නුවණ අපිට ලැබෙන්නේ නෑ. ඒ වගේ වෙලාවකදී අපි යමක් දැක්කට පස්සේ දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා. ආපහු එක දකින්න හේතු යෙදුනහමයි එක පෙනෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට සහේතුකව පෙන්වනවා. අපි කීයටවත් එක පිළිගන්නේ නැති නිසා අර සීත කරන ලයිට් එක වගේ බුදුරජාණන් වහන්සේ එකින් එක ඇහැට රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික පෙන්වනවා. චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කු විඥානං තින්න සංගප්පස්සෝ කියලා ඇහැට ඒ කියන්නේ අපිට රූපයක් පෙනෙන්න හේතු වෙන්නේ ඇහත් රූපය චක්කු විඥාන කියලා මේ ටික නිසා පෙනෙනවා. ඊට පස්සේ අපි මනෝමින් යමක් සිහි කරනකොට පෙන්වනවා එතන දැන් තියෙන්නේ මනෝ පටිච්ච ධම්මේච උපදිති මනෝ විඥාන. මේ ප්‍රත්‍ය පෙන්වන්නේ ඇයි? ඇයි චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්න සංගප්පස්සෝ කියලා දේශනා කරන්නේ? ඇයි මනෝපටිච්ච ධම්මේච උපජිති මනෝ විඥානං කියලා දේශනා කරන්නේ? ඒ ඒ අරමුණක් උපදින්න ඒ ඒ අරමුණක් එක්ක ජීවත් වෙන්න හැසිරෙන්න හේතු වෙන හේතු ධර්මතා ටිකයි පෙන්වන්නේ. එතකොට මනෝ විඥානය චක්කු විඥානය කියලා සිත් දෙකක් එකට තියනවද? නැහැ. ඔගොල්ලෝ දැන් gedara සිහි කරගත්තොත් දැන් ওই සිහි කරනවා කියන තැන බලන්ද එතන තියෙන ධර්මතා මොනවද කියලා හොඳට බැලුවොත් මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන හේතු ටික තියෙනවා. මනසත් ධර්මාරම්මනත් නිසා මනෝ විඥාන. ඔය මනෝමයෙන් උපන්ද දැකපු දේ සිහි කරගත්ත සිද්ධියට ඕගොල්ලෝ තියෙන දේ සිහි වෙනවා කියලා රැවටිලා ඉන්නේ. ඊට පස්සේ ඇහැට පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කුඥාන තියෙන සංගති පස්සේ. ඇහැට පෙනෙනකොට මේ සිහි වෙච්ච දේ තියෙනවා කියලා රැවටිලා ඉන්නේ අපි. මේ දෙපැත්තට රැවටෙන තාක් නිත්‍ය සංඥාව අතහැරෙන්නේ අපිට අනිත්‍ය තේරෙන්නේ නැත්තේ මොකද? අර තිරසංගත සතාට කණ්ණාඩියේ ඡායාව අනිත්‍ය වෙන බවක් තියෙන්නේ. ඇහෙන් බැලුවා තව කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවා තව කෙනෙක් ඉන්නවා. නුවණ නැති කෙනාට සීතකරණේ ලයිට් එක නිවෙන දවසක් තියෙයිද? ඇහෙන් බැලුවත් තියෙනවා, හිතෙන් හිතුවත් තියෙනවා. එතකොට ඒ ලෝකය ආලෝකයේ නිත්‍ය වෙලා තියෙනවා. ඒ ඡායාව නිත්‍ය වෙලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවට. ඔබටත් මටත් අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩම් එක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ අවිද්‍යාවට පිසිද්ධ වෙන මුකුත් නෙමෙයි අපේ ජීවිතයේ සහේතුක මේ සිද්ධිය හඳුනා නොගන්නකම නොදකිනකම ඒ හිඳයි ඔබට අනන්ත අපරිමාණ විදියට කෑ ගහ දුක් විඳින්න පුළුවන්කම තියෙනවා මැරුණු අම්මා තාත්තා දුව පුතා මාස ගණන් අවුරුදු ගණන් ඒත් ඔබට අඬන්න පුළුවන් තරම්. ඒ තරම් ඔබට හැකියාව තියෙයි. සතුටු වෙලා අත්හැරෙන්න අරමුණු අවුරුදු ගණන් ගිහලා ඒ තාම ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙයි. එහෙම වෙන්නේ කුමක් නිසාද? අපේ ජීවිතේ නැත්තම් මේ ලෝකේ මෙන්න මේ අවිද්‍යාව නිසා. ලෝකය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය මතින්ම ගොඩනැගිච්ච ජීවිතයක්. ලෝකෙට තුන් කාලයක් තියෙනවා. අපි අහලා තියෙනවා අතීතය කියන එක මැරිච්ච නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නේ. අතීතය කියන එක නිරුද්ධ වෙච්ච දෙයක්, මැරිච්ච දෙයක්. න ආගත. තාම පැමිණියේ නැහැ. අනාගතය කියලා කියන්නේ තාම නොපැමිණි දෙයක්. ආවේ නැහැ. නමුත් යථාර්ථයේ ඒක වුණාට ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙනවා. ඔබටත් මටත් අඬන්න, හැපෙන්න, විලාප දෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, කර්ම රැස් කරගන්න පුළුවන් පුද්ගල භාවයෙන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කම ගොඩ නැගිලා තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයම එකතු කරගෙනයි අතීතයේ නිරුද්ධ වෙනවා කියන ඇත්ත සාක්ෂාත් වුණොත් ඔබට ඒක ඇත්තක් ඒ ඇත්ත සාක්ෂාත් වුණොත් අනාගතයේ තාම පැමිණෙන්නේ නැහැ කියන ඇත්ත සාක්ෂාත් වුණොත් වර්තමානයේ හටගෙන නැති වෙන ඔවා කියන සිද්ධියක් වෙනවා කියන එක ඔබට සාක්ෂාත් වුණොත් ලෝකයේ නිරෝධයට යන්නේ. ලෝක නිරෝධයයි නිවනට යන්නේ. නිවන කියන්නේ ඒකට. දැන් බලන්න ඔගොල්ලෝ මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා පැය භාගයකට පැයකට ඉස්සෙල්ලා කාලේ අතීතයට ගිහිල්ලා. හැබැයි ඒ දැකපු ගෙවල් දොරවල් ඥාති මිත්‍රයෝ ඕගොල්ලෝ මෙතෙන්ට එන්න ඉස්සලා ආපු වාහන එහෙම තියනවද නැද්ද? ඕගොල්ලන්ට තියනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ අතීතය නිරුද්ධ වෙලාද? නෑ. ඊගාට බලන්න අනාගතේ. මේ බණ අහලා ඉවරුනහම යන්න තියෙන gedara. තියනවද නැද්ද? තියෙනවා. අනාගතේ දැම්මම මාළිගා නැවිලා තියෙනවා ඒක. හැදිලා තියෙනවා. යන්න තියෙන වාහනේ, ගෙදර හම් වෙන්න තියෙන යාළු මිත්‍රයෝ වැඩ ගමන් කරන ස්ථාන රාජකාරිතෙන් තියෙනවද නැද්ද? තියෙනවා. අපේ මේ ලෝකයට අතීතය නිරුද්ධයි කියනකොට කාලය විතරක් ගෙවිලා ගිහිල්ලා හැබැයි ඒ ඇසුරු කුළු ද්‍රව්‍ය ඔක්කොම තියනවා වෙලා. කාලය විතරයි ගෙවිලා ගිහිල්ලා තින්න අපිට. නාගත ආවේ නැති අනාගතේ කාලය විතරයි තාම ඇවිල්ලා නැත්තේ. හැබැයි පරිහරණය කරන්න අවශ්‍ය භාණ්ඩ ටික තාම හැදිලා නැතුව නෙවෙයි. එතකොට ඒක දැත්ත. අතීතයේ මැරිලා නිරුද්ධ වෙලා කියලා කියනවා නම් කාලය විතරක් ගෙවිලා ගියා සියලුම ද්‍රව්‍ය කාරණා තියෙනවා කියන එක දැත්ත. අනාගතයේ පැමිණියේ නැහැ. හෙට මම ගමේ යනවා. කියලා කෙනෙකුට කියනවා නම් තාම වෙලාව විතර ඇවිල්ලා නැත්තේ නමුත් යන්න වාහනේ තියෙනවා පාර තියෙනවා ගියාම යන්න තියෙන ගොඩනැගිලි තියෙනවා නැද්ද තියෙනවද නැද්ද අන්නේ මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා ආපු වාහනේ gedara dora කියලා ඒ පැත්ත නැකිලා තිබුණා නම් පණ අහලා යන්න තියෙන gedara dora හම්බෙන්න තියෙන තැන නොපෙනෙන තිබුණ කාලේ නෙමෙයි ඒ સિદ્ધාන්තම අතහැරුණා. ඔගලන්ගේ මේ ජීවිත ක්‍රියාකාරකම් අපිට පවත්වන්න බෑ. මේ ලෝකය මට සතුට වෙන දුක් වෙන ශේෂ්ත්‍රී ඉතුරු වෙන්නේ අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරි ඥාතේ හිතයි සින්වත් තමන්වවත් ඉතුරු වෙන්නේ ඇයි ඒ? ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මේ දැන් උතන නෙමෙයි. ඔගොල්ලෝ ජීවත් වෙන්නේ අතීත අනාගත කියන තුන් කාලෙම එක්ක. මම අහුවොත් ඔයගොල්ලන්ගේ මේට පැයකට ඉස්සෙල්ලා කොහෙද හිටියේ කියලා. ඔයා හිටියේ කොහෙද කියලා පෙන්වන්න තියෙන ওই ශරීරෙ නෙමෙයි. gedara, කාමරේ, මිදුල, වටපිටාව ගහක් යට, ගඟක් යට මං ආහාර ගහ යට නේ හිටියේ. මම gedara කාමරේ අර වැඩේ කර කරන හිටියේ කියලා තමන් හිතය කියලා පෙන්වන්න තියෙන තමන්ගෙන් පරිබාහිර තැනක් නෙමෙයිද පෙන්වන්නේ. දැන් මේ වෙලාවේදී මෙතන. ඔව් කොහෙද මෙච්චරලා හිතය කියලා ඇහුවෝ. මම අර ශාලාවේ හිතේ වනහා කියලා මේ පැත්ත නෙමෙයිද පෙන්වන්නේ. මේ ඉන්නේ මම කියලා තමන්ව පෙන්වනවද? මම හිතේ ඔයා හිතේ කොතනද කියලා මේ ඉන්න විදිහට මේ ශරීරෙම තමයි කියලාද කියන්නේ ඔයගොල්ලෝ. එහෙම කියනවද? හරිනම් කියන්න ඕනේ ඒකනේ. මේක පැයකට ඉස්සෙල්ලා කොහෙද හිටියේ කියලා හුවොත් අපි කියන්නේ මේ දැන් මම ඉන්නේ මේ ශරීරෙම මෙතනම තමයි කියලාද පෙන්වන්නේ නැත්තම් අහවල් කඩේ හිටියේ අහවල් ගහ ගාව හිටියේ අහවල් යාළුවා ගෙදර හිටියේ කියලා තමන් හිටිය කියලා පෙන්වන්නේ වෙන තැනක් නෙමෙයි. ඇයි? අපි ජීවත් වෙන්නේ අතීතයක. එක්ක අනාගතයක. මරුණු හෝ නූපන්න දෙකයි අපේ ජීවිතේ වැඩිම නැත්නම් තියෙන්නේ. ඒ ටික මනෝමයයි. අපේ මුළු ලෝකෙම හැදලා තියෙන්නේ මනෝමය සිද්ධියකින්. ඔය මනෝමය සිද්ධිය කවදාවත්ම මොන්නම විදිහකටවත් නැති වෙන්නේ නැහැ නැති කලේ නැත්තම්. කෙනා කෙනාම හිතලම මේ මෝඩකම අයින් කළ යුතුමයි. ඒක කරන්න තියෙන වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධම හරහා තමන්ගේ ජීවිතය හඳුනා ගන්න. gedara දැන් සිහි කරනකොට මේ බුදුරජාන් වහන්සේ ප්‍රත්‍ය ටික පෙන්වන්නේ නිසාමයි. gedara සිහි වෙනකොට වෙනද කලේම මේ අරමුණ සිහි වෙච්ච මනස හම්බුනේත් නෑ ධර්මාරම්මන හම්බුනේ නෑ මනෝ විඥානය හම්බුනේත් නෑ ඒ ටික උදව් කරගෙන සිහි කරගෙන gedara සිහි වුණා කියලා සිහි වෙච්ච gedara තියනවා කියන තැනකින් බැඳිලා ගෙදරට කවුරු හරි ආවත් දන්නේ නැහැ, ගේ දොර වැහුවත් දන්නේ නැහැ, ගෙදර මොනවා වෙලාද දන්නේ නැහැ කියලා සංයෝජනයකින් යන්නේ බාහිර වස්තුවකට. එහෙම හිතින් කියින් කිතින් කර කර ඉන්නේ අපි. එහෙම නෙමෙයි. එහෙම තමයි. ඒ කියන්නේ ශනිකව වර්තමානයේ ඇත්ත දකින්න ඕගොල්ලෝ සිහියෙන් නුවණ ඉදිරිපත් කර නොගන්නකොට ශනිකවම අතීතයට යනවා. ඔගලන්ට අතීතය හරහා ලෝකේ ගොඩනගින්නේ නැහැ. gedara සිහි වෙනකොට නිකමට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් නම් දැන් තියෙන්නේ මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තින සංගති පස්සේ මනෝ සම්පස්සයත් මනසට ධර්මාරම්මණයක් ස්පර්ශ වෙච්ච නිසා මේ දැනගැන්න ඇති වුණා නේද මං ගෙදර කියලා සිහි කරගන්න දේට හේතු ටික මේක නේද ගෙදර සිහි වෙනවා කියන එකට සිහි වෙනවා කියන සිද්ධිය මනෝමය සිද්ධියක් ඒකට ප්‍රත්‍ය ටික මනස ධර්මාරම්මණ මනෝ විඥානයත් නේද කියලා පෙන්වුවා නම් තියෙන gedaraකට හිතන සිතුවිලි වැල් ටික එහෙමම නතර වෙනවා. නරුණු අම්මා සිහි වුණා කියනකොටම අම්මා සිහි වෙනකොටම දැන් මෙතන තියෙන්නේ සිහි වෙනවා කියන තැන මනෝපටිච්ච ධම්මේ චුප්පජිත මනෝවිඥාන තින්න සංගති පස්ස. මනසින් ධර්මාරම්මණයන් සිහි කරගත්තකම නේද කියලා දැක්කනම් නැති වෙච්ච අම්මව ඇත්ත වෙලා අඬන තත්වයට යන සිතුවිලි වැල් යන එක නතර වෙනවා. මෙතන සිහි කරගන්න බැරි වෙනකොටම ඔගොල්ලෝ අතීතේ ඉන්නේ දැකපු තැන ඇහැ. කෙලින්ම අම්මවම වෙලා අඬනවා හෝ විලාප දෙනවා. නරුණු දරුවමම සිහි වෙලා අඬනවා විලාප දෙනවා. ඊට පස්සේ ඇහෙන් දක්කොත් දැන් චක්කුම් පටිච්ච රූපිත උපදේචක් විඥාන චේන සංගති පස්සේ දැන් මේ චක්කු සම්පස්සයක් සිහි කරපු එක මේකටයි තියෙන්නේ. සිහි වෙන එක පෙනෙන එකටත් පෙනෙන එක සිහි වෙන එකටත් ගැට ගහන මූලකම අයින් වෙන විදිහට එතන එතන ආයතන ටික හඳුනා ගන්න ඔබේ සිහිය නෝන යෙදුනොත් මේ මුළු මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් මේ මොහොතේ කරන්න පුළුවන් මේ මොහොතේම මේ මොහොතේම සියලුම ජීවිතය දුක ගෙවෙනවා ඔබට එක දස්සමයක්වත් අඩිය තියන්න බෑ දුක පැත්තට මේ නුවණ තිබුණොත්. ඔතන අඩිය තියාගන්න බැරි වෙන හැම මොහොතකම අපි ඉන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායස කියන මේ 11 ගින්න මැද. ඉතින් මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැකීම කියලා කියන්නේ මෙන්න මේ ඇත්තට. මේක තමයි ඇත්ත ජීවිතේ. අතීතයේ නිරුද්ධයි අනාගතේ ඉපදලා නැහැ වර්තමාන හටගෙන නිරුද්ධ වෙනවා කියනක ඔබට පේනෙනවා පේනෙන තැනකට එනවා ඒ ඇත්ත සාක්ෂාත් වෙනවා ඕක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම පැවතුණු ඇත්ත අපිට අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව කියන්නේ මොකෙද්ද මොකද්ද මේ ආයතන ටික මනස ධර්මාරම්මන නිසා උපදින දේ මනස ධර්මාරම්මන නැති වෙන නැති වෙනවා ඒක පෙනෙන දෙයටයි තියන්නේ ඈත් රූපයක් ටික නිසා පෙනෙන එක පෙනීමෙන් පස්සේ නැති වෙනවා ඒක සිහි වෙන එකට අයිති නෑ. නමුත් මේ ඇත්ත අපිට සාක්ෂාත් වෙලා නෑ. එහෙම නොවෙනකොට නිරුද්ධ වෙච්ච දේත් ඇති බවට, නූපන්න දේත් ඇති බවට තියෙනකොට භවය හැදෙනවා, ලෝකය හැදෙනවා. අම්මා තාත්තා දුව පුතා ඉඳලා කුඩා කාලේ ඉඳලා ඉස්කෝලේ ගිය තැන්වල ඉඳලා මේ හැම දෙයක්ම ඇති බවට එක යායකට හම්බ වෙනවා. මේ ලෝකේ නෙමේ තුන් ලෝකෙම ලෝකයේ ගොඩනැගිලා තියෙන උන්නෝය වගේ මෝඩකමක් තුල. මේ මෝඩකම ජීවෙන විදිහට මේ ආයතන ටික හඳුනා නොගන්නාකම ඇතිතාක් ඇතිතාක් මේ සසර ගෙවෙන්නේ මේ දුකයි වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මහා ජල සාගරයේ හිඳලා යන දවසක් මට කියන්න පුළුවන්. මේ මහා පෘථිවිය විනාශ වෙන දවසක් කියන්න පුළුවන්. හිමාල පර්වත ආදී මහ විශාල පර්වත විනාශ වෙන දවසක් මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ දුක ගෙවෙන දවසක් මට කියන්න බෑ. ඔබ මම මෙහෙම යමක් සිහි කරගන්නකොටත් දකින්න දේ නිරුද්ධ වෙලා දැන් මේ සිහි කරගන්න දේ සිහි කරගන්න ප්‍රශ්නයක් නෑ දැකපු දේ සිහි කරන්න පුළුවන් හිතට දැකපු දේ සිහි කරනකොට දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නුවණ අපිට ඇති වෙනවා නමුත් දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නැති නැති වුණොත් දැකපු දේ ඇති බවට දැනෙනවා ඊට පස්සේ දැකපු දේ සිහි කරගන්නේ සිහි කරගන්නකොට දැකපු දේ ඇති බවට දැනෙනකොට ඊගාවට ඇති බවට දැනෙන සිද්ධියත් එක්කයි අපි සිතින් කිංචින් කරන්නේ. එතනයි දුක තියෙන්නේ අපිට. ඉතින් එහෙමයි දුක එන්නේ අපේ ජීවිතේට. දැකපු දේ සිහි කරන්නේ ඒක හිතේ හැකියාව චුට්ටක්වත් දැරි නෑ. දැකපු දේ සිහි කරනකොට දැකපු සිද්ධාන්තය නිරුද්ධයි. කියන සිද්ධියාව කන්නාඩියට අපි එදෙනවා. මූණ බලනවා. අපේ අඩුපාඩු බලා ගන්නවා. තේරෙනවද? පැත්තකට ගිහිල්ලා අපි මූණ බලමු සිද්ධියට අපිට සිහි කරන්න බැරිද? පුළුවන්. හැබැයි එහෙම සිහි කරනකොට කණ්ණාඩි ඡායාව දැන් කණ්ණාඩි නැහැ කියලා අපිට තේරෙන හින්දා එහෙම තියෙන මගේ මුණ දිහා බලාගෙන අපි හිතින් කින් කින් කරනවද? කරන්නේ නැහැ. මොකද දැකපු දේ සිහි කරලම නෙමෙයි දෝෂේ. දැකපු දේ සිහි කරන්න පුළුවන්. දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියන නුවණ නැහැ. ඒ දැකපු දේ නිරුද්ධයි කියන නුවණ එන්නේ ටිකෙන් ටික හරි චුට්ට චුට්ට හරි ගුරුලගේ පැටියට පුළුවන්කමක් තියනවලු එක පියාපතක් සලලා ඊගාව පියාපත සලනකොට යුදුන් 100ක් එහාට ගිහිල්ලා ඒ තරම් වේගෙන් පියාඹන්න පුළුවන් ඒ ගුරුල්ලාගේ පැටියද පියාඹන්න එළියට දැසෙ නැත්නම් අඟලක්වත් යන්නේ නැල්ලු ඒ තරම් හැකියාව තිබුණාට ගියේ නැත්තම්. ඒ වගේ මොනතරම් නුවණක් අපිට තිබුණත් ඒ නුවණ ඇති වෙන විදිහට අපි හිතන්නේ නැත්තම් අපි හීනකින්වත් මේ ආයතන එකට ගැට ගැසීම තුලයි මේ පැටලවිල්ල තියෙන්නේ. මේක ලෙහෙන්නේ එතනින්මයි කියලා දැනගෙන එක චුට්ටකත් අපි උත්සාහවත් වෙනවද වෙන්නේ වැඩි එපා. ඒක චුට්ට චුට්ට දශමේ දශමේ හුරුකරනද මේ ආයතන ගැට ගැහිල්ල නිසා නැවිච්ච ලෝකයේ අයින් වෙන්න. ලෝක නිරෝධයට නිවනට නමක් මම කියන්නේද? අතීතේ නිරුද්ධයි. අනාගතයේ ප්‍රතිලන වර්තමාන හටගෙන නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක ජීවත් වෙන. රහතන් වහන්සේ කියන්නේ එහෙම. රහතන් වහන්සේ කියන්නේ එහෙම. අද බලන්න අපි ඕනම තැනකට යන්නේ යන්න ඉස්සෙල්ලා ඒ දේ තියේ. ගෙන් ආවට පස්සේ ඒ දේ තියෙනවා. දැන් ගෙදර ගන්න, වාහනේ ගන්න, යන්න ඉස්සෙල්ලා තේ වාහනේ හෝ ගෙදර තියනවද? නැද්ද? තියෙනවා. ගිලාව් ආවට පස්සෙත් තියෙනවා. යන්න ඉස්සෙල්ලත් තිබුණාම තියෙන දේ එකයි තියෙන දේ අපිට හම්බ වෙන්නේ එතකොට ආවට පස්සේ තියෙනවා. ඔක තමයි අපේ මනස. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ යන්න ඉස්සෙල්ලා තිබුණේ ආවෙන් පස්සේ කිසි දෙයක් ඉතුරු නැහැ. හම්බ වෙච්ච වෙලාවට දැනෙන දෙයට හිතනවා කියනවා කරනවා. නමුත් එනකොට නිරුක්තයි. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් වෙනවා. යන්න ඉස්සෙල්ලා The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.